ප්‍රශ්නයක් ලියවිච් එකක් මෙහෙමයි කියවෙන්නේ මූලාරම්භයේ භාවනා කිරීමේ සූදානම් වන යෝගාවචරයට වඩා සුදුසු වන්නේ ආනාපානයේද නැතොත් පිම්බි මහැකිලීමද පැහැදිලි කර දෙන්නේ නම් මැනවි මම හරිය කැමති මේ සභාවෙන් කවුරු හරි මේකට උත්තරයක් දෙනවා අවසරයි ස්වාමින් වහන්සේ ආරම්භක යෝගීන් කෙනෙකුට වඩාත්ම සුදුසුයි ඉස්සෙල්ලාම ආනාපාන සති භාවනාව කරන්න මොකද ඒකට හේතුව ආනාපාන සති භාවනාවෙන් මාර්ග දෙකකින් අපිට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා එක්ක ආනාපානය තුලින් යන්න පුළුවන් සමාධි භාවනාවට යන්න පුළුවන් කට්ටියට ඒ පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්නම් විදර්ශනා පැත්තට යන්න පුළුවන් භාවනා යෝගින්ට ඒ පැත්තට යන්න පුළුවන්. යම්කිසි කෙනෙකුට කෙලින්ම විදර්ශනාවට යන්න අවශ්‍ය නම් එතකොට පුළුවන් පිම්බීම හැකිලීමෙන් පටන් ගන්න හරි නැත්නම් පිම්බීම හැකිලීමට දෙවෙනුව යන්න පිම්බීම හැකිලීම භාවනාව වඩාත්ම තීව්‍ර ගතියක් තියෙනවා අල්ලා ගැනීමට ආනාපාන සති භාවනාවට වඩා ඉතින් ඒක ඉස්සෙල්ලා භාවනාව එච්චර හොඳට දැනෙන්නේ නැති කෙනෙකුට පවා පිම්බීම හැකිලිම භාවනාවට යන්නට පුළුවන්. හොඳයි මාත් ඒක අදහස ඉදිරිපත් කරුවා තවත් ඊට පොඩ්ඩක් එකතු කරන්න මම කැමතියි මේකෙදි අපිට ඇත්තටම ආනාපාන සති උපදෙස් දෙනකොට හෝ පිම්බිමැක් ලිපිලඳ උපදෙස් දෙනකොට මේක විසඳන ක්‍රමයක් මේ හිතලම තමයි මම හැම වෙලාවෙම කතා කරේ මම හිතන ලබන පාර යනකොට මේ පොතක් අච්චු ගලේ තියෙනවා ඒකත් ඉතලා දෙන්න පුළුවන් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා මේ මහත්ය කිව් විදිහට ආනාපානිය ඇත්තටම සමත විදර්ශනා දෙකටම දොර ඇරලා දෙනවා පිම්බිමැක් ලිම තනිකර සුද්ධ විපස්සනාට දොර ඇරලා දෙන්නේ ඉතින් ඒකෙදී මේ අරමුණේ ප්‍රකට භාවය තමන් අර හොඳට වාඩි වෙලා ඉන්න ඉරියවට හිත යොදලා හිත ස්වභාවයෙන් යන්නේ මොකටද කියලා බලන එක තමයි වඩාත්ම හොඳ කරන්නේ. ඒක නිසා මූල ධර්ම පැත්තකදී මූල ධර්ම අර විදිහට අපිට විස්තර කරලා දෙන්න පුළුවන් මූල ධර්ම වශයෙන් ආනාපානේ සමත විදර්ශනා දෙකටම කර්මස්ථානයක් වෙනවා පිම්බි පැක්ලිම මේ විපස්සනාවට විතරයි ඒක නිසා මේ පුද්ගල ભેදේ අනුවත් එක එකනට මේ එක එක අරමුණු ප්‍රකට වීම සිදු වෙනවා ඉතින් ඒක නිසා හොඳම ක්‍රමේ තමයි මේ මොනම අරමුණකටවත් හිත නොයෝදා වාඩි වෙනවා. වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියාගෙන පුළුවන් තරම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නවා. ඉන්නකොට මේකෙන් වඩා ප්‍රකට වෙන්නේ මොකද්ද කියලා බලනවා. තමන්ගේ චරිත ලක්ෂණ වල හැටියට, තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට වඩා ප්‍රකට වෙන දේ අනුව කරගෙන ගියොත් හරීම ලේසියි. ඉතින් ඒක නිසා හොඳම මේකට අත්වලක් වශයෙන් කියන්න පුළුවන් අර මුල් මුල් ඉඳ ගන්න වාරේ තමන් ඒ එක්කෝ ඒ සිද්ධ වෙන දේවල් පොතක හෝ ලියන්න ඕන නැත්නම් කාට හරි ගුරුවරයෙකුට කියන්න ඕන. කියනකොට කියනකොට තමන් ඒ ගුරුවරයා යොමු කරනවා ස්වභාවයෙන් කොකටද යන්නේ කියලා බලන්න. ඉතින් ඒට ඉස්සර වෙලා සමහරු මේ මාත්‍යකේ ප්‍රශ්නේ කොටසක් අරගන්න ඕනේ සමහරුන්ගේ තියෙන අදහස් මට විපස්සනා කරන්න ඕනේ මට සමත කරන්න ඕනයි කියලා. එහෙමනම් සමත විපස්සනාම කරන්න ඕන නම් පිම්බිමා කිලිම වඩා හොඳයි කියලා කියන්න පුළුවන්. නමුත් ඊටත් වඩා ගැඹුරෙන් ඊටත් වඩා අඩියටම අත දාලා ප්‍රශ්න විසඳෙනවා. ඒ පුද්ගලයා හෝ කමටහන් දෙන කෙනා හෝ තීන්දුව කරන්නේ නැතුව ඒක තීන්දුව වෙන්න අරින එක. තීන්දුව වෙන්න අරනවා කියලා බාහිර වෙලා හිත යොදාගෙන ඉන්න ඉරියව්වට. ඉන්නකොට එක්ක හුස්මේ එක්ක පිම්බීම හැකිලිමේ හිත මේකට යථාපාකටං විපස්සනා බිනිවේෂෝ කියලා යෝගට මූල ධර්මානුකූල උත්තර දෙන්නේ යමක් ප්‍රකටද එතනින් බැස ගන්න. එතනින් විපස්සනාව ආරම්භ කරන්න. සමතේටත් එච්චරයි කියන්නේ. ඉතින් ඒක නිසා දැන් මෙහෙම නිසා දැනට ආනාපාන හුරු කරගත්ත කට්ටිය අවුල් කරගන්න යන්න ඕන හුරු කරගත්ත ආනාපාන දිගේ යන්න. ඉන්දිය මැකිලි මුහුරු කරගත්ත කෙනෙක් ඉන්නවා ඒක දිගේ යන්න. මොකද ආධුනිකයෙකුට නම් හොඳම ක්‍රමය තමයි හිතට ඉඩ දෙන්න ඕනේ ස්වභාවයෙන් තමයි. ඒකට මම දෙන උපමාව තමයි අර පොඩි පොඩි උන්ට ඉඳුල් කට ගන්න දවස්වල එක එක දේවල් කැම જાති ගොඩාක් තියලා මැදින් පොඩි එකා තියන්නේ. නේ? අම්මා කැමති ඕක චිත්ත පාට පෙට්ටියට ගත්තොත් චිත්තකාරයක් වෙයි කියලා තාත්තා කියන ගණන් හදන එකේ කපට පෙට්ටිය ගත්තොත් හොඳයි කියලා. ඒ මොකක්වත් නැහැ පොඩි එකා ගන්න ඌට රුචි දෙයි. ඉතින් ඒකත් කරන්නේ මොකද්ද බඩු ඔක්කොම හරි ගසන්නේ පොඩි එකාට පෙන්වන්න නැතුව. ඔක්කොම හරි ගසලා ගෙල්ල මැදින් තිබ්බට පස්සේ අර කරකොල අතහැරියා වගේ කොයි එක ගන්නද කියලා දන්නේ කෝක හරි ඉස්සරහට ගන්න ගත් එක තමයි ඕක ඇති වැඩක් නෑ ඕකෙන් <laughs> පේන ලකුණකුත් නෑ නමුත් ඉතින් අම්මලා තාත්තා කියනවා අනේ මේ දරුවා මේ මේ ලකුණ පෙන්වන කියලා අන්න ඒ වගේ ආනාපානය පිම්පි මැල තේරම තියලා පොඩි එකා මැදින් තියන කොයි එකා කොයි එක ගන්නද කියලා කියන්නේ දන්නේ අනේ උදේට එකක් ගත්තට හැන්දෑවට එකක් ගන්නත් ඉඩ තියෙනවා ටික දවසක් ආනාපාන කරලා පිම්බි වැගිරවට යන්නත් ඉඩ තියෙනවා. හැබැයි මේ එකක්වත් මේ යොමුවක් ඇතුව දෙන්න එපා. යොමු එයාට ගන්න අරින්න. ස්වභාවයෙන් ගන්න එක ගන්න ගියාම හරිම ලේසියි. ඇත්තට මම ওই ප්‍රශ්නේදී වැඩියක්ම පෙළෙන පුද්ගලයා මොකද මම මහසි වහන මධ්‍යස්ථාන කියලා අවුරුදු 4ක් ඉඳලා ඒ කට්ටිය ලම් කරලා තියෙනවා මම මේ පණ්ඩිත සාධික හොඳ ගෝලෙක් ලංකාවේ මහසි ක්‍රමයේ උගන්වනවා කියලා. ඒකට ඥානරාම ස්වාමීන් වහන්සේත් එක්ක මම අවුරුදු දෙක තුනක් ඉඳලා ආනාපානෙත් කරලා තියෙන ඉතින් මං කමටහන් දෙනකොට ඔක්කොමලා කට තියා බලලා ඉන්නවා මම පිම්බීම හැකිරීම කියයිද ආනාපානෙ කියයිද කියලා. මම එකක්ක් කියන්නේ. මොකද ඒ කියන්නේ මට තේරෙනවා කොයි එකත් ඒක සමානයි. ඒක එයාට තෝරන්න දුන්නාම කවුරුරි කරන කුජු මේ යෝගාවචරයට තෝරන්න දීලා එයාගෙන් කට උතරෙන් ගන්න ඕන කොතින්ද හිත ස්වභාවයෙන් යන්නේ. ඒක හොඳට තහවුරු කරගන්න ඕනේ. දෙතුන් සැරයක් කරලා හිතන්න ඕනේ නැවතත් කරලා බලන්න නැවතත් කරලා බලන්න. එතකොට එන ලකුණේ ඒකට උදව් කරතයි. ඒ අනුව මේකටම මට කියාගේ තවත් ටිකක් ඉස්සරහට ගියොත් ඊට පස්සේ ඒ දැන් අපි මූල කර්මස්ථානේ කරගෙන යනකොට ඒ යෝගාවචරය නිතර හමු වෙනවා නම් ඒ යෝගාවචරය ඊගාවට වාර්තා කරනවා නොදැනුවත්වම වැඩියෙන්ම බාධා වෙන්නේ මොකෙන්ද කියලා. එක්ක හිතවිල්ල. නැත්නම් වේදනාව. නැත්නම් සද්ද. අන්න ඒකත් එයාගෙන්ම අල්ලගත්තොත් නැවතත් අහන්න ඕනේ ඇත්තටම හිතවිලිමද නැවත නැවත බලන්නේ කියලා. නැත්තම් වේදනාව මැද සද්දද කියලා. ඒකෙමුත් යෝගාචරයේ චරිතය අහුවේ. යෝගාචරයේ චරිතය කොයි විතක්ක චරිතයක්ද වේදනාව වලට විදින චරිතයක්ද සද්ද නිසා බලපාන චරිතයක්ද කියන එක ඇත්තටම ඉතාම වටිනා මේ චරිත ලකුණු. ඒක හුඟක් වෙලාවට අපි මේ බාධා විදිහට සලකන්නේ. ඒ නිසා නැවත නැවතත් කියන්නේ සද්දනම් බාධා වෙන්නේ ආයස්තරයක් වඩිලා ආයත් බලන්න සද්දමද කියලා ආයත් බලයක් බලන්න වේදනාවමද කියලා ඒකටම යොමු කරවන්න ඕනේ හිතම අල්ලගන්න. ඒක විශාල වටිනා ලක්ෂණ. ඒ කියන්නේ මෙයාගේ පෞරුෂත්වයේ එහෙම නැත්නම් චරිත ලක්ෂණ මේවා එළි වෙන්නේ. ඉතින් ඒක යෝගාවචරය දකින්න මේ ආනාපානෙට හෝ පිම්බීම ඇගිලි වෙච්ච බාධා වශයෙන්. බාධා නෙමෙයි මේවා කවදාකවත් නෑ බෑ කියන්න බැරි තරම් සත්‍ය කාරණා. එයාගේ අත්දැකීමෙන් එයාගේ ස්වභාවයෙන් එන දුර්වලතා. ඒක යෝගාවචරය කොහොම වෙතත් ගුරුවරයා දැනගන්න ඕන මේ පුද්ගලයා මේක නරකට අයින් කරන්න දුරු කරන්න හිතුවට මේ යාගේ චරිතේ එළිවෙන ලකුණු. ආන්නේ විතර ගොඩක්කල් මුලින් මුලින් මුලින් අපි ගන්න තීන්දුව ගුරුවරයාගේ තීන්දුවට නොගැලපෙන්න ඉඩ තියෙනවා. නමුත් ගුරුවරයා බලන්නේ මේක දිහා කොහොම ගැඹුරකින්. ඒක නිසා මගේ මේ ඔක්කොම මේ එකමතු කරලා මගේ වචනෙන් කියනවනම් මං කියන්නේ වැල යන හැටියට මැස්ස ගහනවා කියන්නේ. ඒක තේරෙනවා. කල්‍යාණ හැටියට මැස්ස ගහන්න ගියාම මොනම ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. කිසිම ගුරුවරයෙකුට කාටවත් කමටහන් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. නිකන් කියන්නේ නිස්සද්ද පොඩ්ඩක් ඉන්න. ඉන්නකොට කමටහන් මතුවේ. ඒක දිගේ යන්න. එතකොට එච්චර මේ මේ මූල ධර්මයේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ඒක මේ විපස්සනා දිගටම හම්බ වෙන අවසානයේ අපි දකින විමුක්තිය ඒක ලකුණක් තමයි. කිසි දෙයකට අපි එලවන්නේ නැහැ. ලැබිච්ච කිසිම දෙයක් විසි කරන්නෙත් නැහැ. එන තාලෙට වැලැන හැටියට මැස ගන්න පටන් ගත්තාම හරියම ලේසි ජීවිතේ.